ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ බුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසන වාසී ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද නාවිලගම අමිත දස්සන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලක්වීමට නොව සැනසීමට කළ යුතු දේ අපි නැවත නැවතත් කළ යුතුයි. මේ සියල්ල අපි හඳුන්වන්නේ පසුතැවීමෙන් තොරව සැනසීම ලබන දේ කිරීමට සිත මෙහෙයවන්නේ කෙසේද?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 මේ හෝරාවක් තරම් කාලය සන්ධාවේ ගෙවන්නට බලාපොරොත්තු වෙන්නේ ශාන්තිනායක ලෝතුරා ධර්මරාජානන් වහන්සේ මහා කරුණාවෙන් ලෝයසියෝ බාප හැමදෙනා කෙරෙහිම අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ධර්ම කාරණාවකට කන් සිත් යොමු කරන්නටයි. පින්නතුනි ලෝක සම්මත ක්‍රමයට අනුව වර්ෂයක නිමාවක් සනිටුහන් කරන කාලය අත ළඟ ළඟම පැමිණෙන දින වකවානුවක ගත කරන ගෙවන අපි සියලු දෙනා දැන් මතුවට උදාවෙන්ත නියමිත කාලය කෙලෙස ගෙවී යුතුයදයි කල්පයාම යම්කිසි පූර්ව සෝදානමක් ඇති කර ගැනීම ඔබ අපි කවුරු කවුරුත් විසින් කළ යුතු දෙයක්. පින්නතුනි යමක නිමාවක් සමගම තවත් දෙයක උදාවක් තියෙනවා. පින්නතුනි බහුතරයක් සම්මත ක්‍රමයේ අනුව වර්ෂයක නිමාවක් සමගින් තවත් වසරක උදාවක් අපට එළඹෙන්නේ. මනුෂ්‍ය ජීවිතයක් බුද්ධ ශාසනයක් තියෙන යුගයක ලැබුණාම කල්යාණ මිත්‍රයනොත් ආශ්‍රය කරන්නට ලැබුණාම කල්ප කෙල කෝටි ගානකින් ලද මනුෂ්‍ය ජීවිතයෙන් ලද සම්පත්තියට ගැළපෙන විදිහේ ධර්මයක යහපත් දෙයක නියලීමයි නැනවතුන් විසින් කළ යුතු වන්නේ මේ පිළිබඳව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන යම් ධර්ම කොටාංශයක් පිළිබඳව අවධානය යොමු කරන්නටයි මේ සෝදානම සියලු දෙනා නිරන්තර සුලබව අහලා තියෙන විතක බොහෝ දිනකට වාචුග්ගතව තියෙන කඩපාඩම් පවා තියෙන ධම්මපද ගාථාවක් අපි ඒ වෙනුවෙන් මාතෘකා කරගන්න යෙදුනේ පින්නතුනි සම්බුදුරජාණන් වහන්සේගේ සියලුම හැම බණ පදයක්ම හැම දෙසුමක්ම ලෞකික සුගති සම්පත් මුසුණු එසේම ඒ හැම දෙයකටම වඩා නිර්වාණ සුවය මුසුණු නිවන් මඟ කියා දෙන ධර්මයක්මයි සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව යනු දෙලොව සුභ සිද්ධියට මං පෙත් කියා දෙන නිවැරදි මඟක් ලෝතර බුදුරජාණන් වහන්සේගේ දෙසම තුල අන්තර්ගතව පවතින්නේ. නොවරදින ඒකායන මාර්ගයක යෑමේ අවශ්‍යතාවය ඇති ලෝවාසය කරන ඕනෑම කෙනෙකුට නිර්භීතව දෙගදියාවකින් තොරවම දෙහිතකින් තොරවම බොහෝම ආදරෙන් භක්තියෙන් විශ්වාසයෙන් වැළඳ ගන්න සුදුසු දහම සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒ දහම උපතින් ලද්දන් විදිහට අපි හැමෝම වාසනාවන්තයි. මේ ලාභය උපගැන්වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපේ ජීවිත හැඩගස්සා ගැනීම මතයි. එනිසාවෙන් පින්නතුනි මේ දේශනාවට අපි කන්සිට යොමු කරමු. නිෂ්කලංක මනසකින්, තම්පත් හිතකින් වටපිටාවට දුවන හිත ඒකලාස කරගෙන මේ දේශනාවට අනුගතවන්ත මාතෘකා කළ මේ දේශනාවෙන් සම්බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ සජගහනුවර වේළුවනාරාමේ වැඩ සිටිද්දී මේ නුවර හොඟාක් මල් වෙළඳාම් කරමින් ජීවත් වුණු සුමන කියන නාමයෙන් හඳුන්වපු එක්තරා මල්කරුවෙක් වාසය කළා. මෙතුමානම් දිනපතාම එරට රාජ්‍ය පාලනය කරපු බිම්සර මහරජතුමාගේ රජමෙදුර සරසවන්ත මල් සම්පාදනය කරලා දීලා කහවණු අටක් තරම් සුළු මුදලක් තමයි ඔහු දෛනික වැටුප විදිහට ලබා ගත්තේ. දවසක් උදෑසනින් අවදි වුණු මොහු බිරිඳගේ උදව් උපකාර ඇතිව මල් ටික නෙලාගෙන කූඩේක දමාගෙන හදගේ මැදුර බලා පිටත් වුණා. එදා උදෑසනම අරුණෝද්ගමන වේලාවේදී අපේ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා බැ අද මං කාටද පිහිට වෙන්නේ මගින් පිහිටක් ලබා ගන්න සුදුසු තැනැත්තා කවුද කියලා ලෝක ධාතුවට බුදු ඇස පතුරවමින් බලනකොට මේ සුමන මල්කරු පෙනුණා. ඔහුට පිහිට වෙන්න තීරණය කළා. මහා සංගරුවන පිරිවර කරගෙන නගරයේ පිණ්ඩපාත වඩින්ට මල්කරු රජගෙදරට යන වෙලාව බලලා සම්බුදුරජාණන් වහන්සේ විහාරෙන් පිටත් වුණා. බුදු සූර්යයෙන් පිට වෙන රැස්වලු වලින් හාන්පසම එකලු කරමින් සුගත් ගමනින් බුදු තෙජින් බුදු අනුහසින් සාන්ත ගමනින් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක බුද්ධ පුත්‍රයන් වහන්සේලා තේලි කරන් වඩින දර්ශනය සුමන මල්කරුට ඈතින්ම දකින්ට ලැබුණා. හාහා පුරා කියලා උදේ පාන්දරින් දුටු ඒ සාන්තිකර දර්ශනය නෙත ගැටෙද්දී පුදුමාකාර විදිහේ හිතට නිතට සැනසෙල්ලක් උපද්දවන්ට හේතුවක් වුණා. සසරේ පින් ගුණ මහිමයක් තිබුණු නිසාවට සම්බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළින් හිත පහන් වුණා. අනේ මේ වඩින මහා කරුණිකයන් වහන්සේට මොනවා හෝ දෙයක් පින්න පාතට පූජ කරගන්න ඇත්නම් කියලා මොහුගේ හිතට පින් සිතුවිල්ලක් අලෝභිත සිතක් උදා වුණා. ඒ සිත පහළ වීමත් සමගම හිතනවා පිඬුසිඟා වඩින මේ බුද්ධම් ප්‍රමුඛ මහා සංගරුවනට පුදන්නට තරම් දෙයක් මා සතුව නැහැ. හදිගෙදරට මල් අරන් යන අතර මගකදී මේ මුණ ගැහෙන්නේ. ඒ වෙලාවේදී හිතනවා මංගල සම්මතික වස්තුවක් මේ පුෂ්පයන් මේ මල් මිටක් බුදුරජාණන් වහන්සේට පිදූ පමණින් පවා අනන්ත අප්‍රමාණ අනුසස් ලබන්නට හේතුයි. දානයේට පින්න පාතයට යැපෙන්නට සුදුසු දෙයක් නැතත් මේ ලෝකේ තියෙන හැම කැපසරුපු ආමිෂ ප්‍රතිපන්ති හැම සීල පූජාවන්ගින්ම පිදුම් ලබන්නට සුදුසු මහෝත්තමයන් වහන්සේ නමක් ලෝතර බුදුරජාණන් වහන්සේ කියන්නේ උපත සිදුවුණු දවසේ සම්බුදු දෙසුම ලෝතර බුදු බව සාක්ෂාත් කර ගැනීම කියන අවස්ථාවන්හිදී මේ ලෝක ධාතුව පුරාවටම මල් වැසි වර්ෂාවන් උන්වහන්සේගේ ගුණ අනුහසට නැස්සා. එවන් ප්‍රාතිහාරයන් දෙවි මිනිසුන්ගෙන් නිරන්තර මලින් සුවඳින් දනින් පැනින් වටෙන් ලබන උපස්ථාන ලබන ගරු බුහුමන් ලබන මේ සම්බුදුරජාණන් වහන්සේට උදේ පාන්දරින්ම මගේ දෑතින් මල් මිටක් පූජා කරගන්ටත් නම් මොනතරම් ලාභයක්ද කියලා හිතුණා. ඒ එකම ඔහුගේ හිතට හිතක් එනවා මේ මල් ටික මම රැගෙන යන්නේ බිම්සර මහරජතුමාගේ රජමැදුර සරසවන්ත දිනපතාම පැවරුණු දෙයක් මේ මල් ටික මම බුදුන්ට පිදුවතින් රජගෙදරට ගෙන යන්න පදමල් නැතුව යනවා. එහෙම වුණොතින් රජතුමා කිපිලමට නොඑක් විදිහේ වද වේදනාවන් පමුණවන්න පුළුවනි. එනිසා මම මේ මල් ටික පූජා කරගන්නවාද නැතිදෝ කියන සිතුවිල්ලෙන් ආයිමත් හිත පසුබට වෙන බවක් ඇති වුණා. එතින්ද තීරණය කරනවා නැහැ මම මේ මල් ටික පූජා කරගන්නම ඕනේ. රජතුමාට මේ ගෙන යෑමෙන් මට ලැබෙන්නේ කහවණු අටක් තරම් සුළු වේතනයක් පමණයි. එහෙත් ලෝතර බුදුරජාණන් වහන්සේට මේ මල් ටික පූජා කර ගැනීම හේතුවෙන් මට මෙපමණයි කියලා කියන්නට නොහැකි තරම් කාල සීමාවක් සංසාර ගමනේදී සත ලබා දෙන්නට උපකාර වෙන කුසලයක් වෙනවා. සසර පින් මදිකමට අනුන්ට බැල මෙහෙවර කම් කරමින් දුකසේ ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේ තත්ත්වෙන් ගැලවෙන්න නම් මම මේ වෙලාව ප්‍රයෝජන ගන්නට ඕනේ. එහෙම හිතලා හිත ශක්තිමත් කරගත්තා. මහරජතුමා මේ මල් පූජාව දැනගෙන Tamanට මල් සැපෙන්නේ නැත කියන තත්ත්වය අඳුනගෙන දැනගෙන මට ඕනෑම වද වේදනාවක් දුන්නාවේ. මම මගේ ජීවිතයේ මුලින් ලෝතර සම්බුදුරජාණන් වහන්සේට පූජා කරගන්නවා. එහෙම කියලා හිතලා මුලින්ම මහරජුරෝ දෙන ඕනම දඬුවමක් විඳිනවා කියලා හිතලා Tamanගේ ජීවිතය ලෝතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරගත්තා. ඉන් අනතුරුව මල් කූඩියේ පැත්තකින් තියලා ඉදිරියට වඩින බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් නෙලි දෙකක් අරගෙන සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන අදහසින් වඩින ඉදිරියට ඒ මල් ටික අහසට විසිකලා. ඉහළට නැගූ මල් ටික පුදුමයි පින්නතුණී මේ සුමන මල්කරු උතුරායන කුසන්සිතකින් මේ කරුණ ලබන්නේ ඔහුගේ ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් බුදුගුණ බලයෙන් ඒ මල් සමූහය ජීවියක් ලැබුවාක් වගේ පණක් ලැබුණාසේ අර හිත්පින් නැති මල් ටික එකහෙලාම බිමට ඇදගෙන වැටෙන්නේ නැතුව සම්බුදුරජාණන් වහන්සේගේ සිරස මන්තෙන් ලස්සන මල් බියනක් විදිහට සැකසුණා. මේ දර්ශනය දකිනකොට ඔහුට අපමණ සතුටක් ඇති වුණා. නොහිතපු වෙලාවක නොහිතපු දෙයක් මේ සිදු වෙද්දී ලොකු සතුටක් හිතට. එතින්දී ආයිත් කූඩියට අත දාලා ඒ වගේම දෝතින්ම මල් නැලි දෙකක් අරගත්තා. අර විදිහටම අපමණ සතුටකින් මේ මල් ටික සම්බුදුරජාණන් වහන්සේ වඩින පෙර මගට අහසට දැම්මා. පින්නතුනි, ඒ මල් ටිකත් අර විදිහටම සම්බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තයේ පැත්තෙන් පහළට එල්ලෙන අයුරෙන් මල් තිරයක් වගේ පිහිටියා. සතුට අපමණයි ඒ අතරින් ආයිමස් ඉක්මනටම ඉතිරි මල් නැලි දෙකත් අරගෙන පූජා කළා. ඒ මල් නැලි දෙක වම්මත පැත්තෙනුත් අවසාන මල් නැලි දෙක පූජා කරද්දී ඒ දෙක සිරුර පිටුපසඟ කියන සතර දිශාවෙන්ම වට වෙලා ඉදිරියෙන් පමණක් ලස්සනට පින්ඳ පහත පූජා කරන්න දෙකුම් කලු දර්ශනීයෝ ලස්සන නිමාවකින් නිතු දොරටුවක් වගේ කොටසක් ඉතුරු වුණා. ඉතුරු සිව් දිශාවෙන්ම මල් වලින්ම දැසීගෙන තිබුණා. එකිනෙක මලින් බද්ධ වුණු ලස්සන මල් කූටාගාරයක් වගේ. බුදුරජාණන් වහන්සේ වඩිනකොට යත් ඉදිරියට එක සමානාන්තරව ගමන් කරනවා. බුදු පියාණන් වහන්සේ නවතිනකොට යත් එක තැනම රැඳෙනවා. කෙනෙකුගේ මෙහෙවීමකින් තොරවම ස්වභාවයෙන්ම මේ සිදුවන සිදුවීම දකිද්දි සුමන මල්කරුට අප්‍රමාණ සතුටක් ඇති වුණා. ඒ මල් තෙති අතරින් සටුවරණ බුදුරස් ධාරාව පිට වෙනකොට පුදුම ලස්සනක්. බුදුරශ්මි කදම්බයන් බුදු සිරුර වටා තුන් යලක් කැරකි කැරකි පාර දිගේ දෙපැත්තටම තල් කඳන් වගේ ප්‍රමාණයට විහාම ප්‍රභාවයන් වගේ කැරකි කැරකි ආත්පසම එකළු වෙන්න උනා. ඒ වෙලාවේදී මේ කවදාකවත් නොහිතපු වෙලාවක නොහිතපු විදිහේ පින්කමක් මල් පූජාවක් කර මේ අවස්ථාවේ ලද අර ආශ්චර්යමත් සිදුවීම දැකලා සුමන මල්කරු අපමණ සැනසුණා. ඒ ආශ්චර්යමත් ජනක සිද්ධිය බලන්න දෙනෝ දහහක් දෙනා මගේ දෙපසට ඒක රාශි වුණා. කවුරු කවුරුත් වෙනදා නොදුටු විරු ඒ ආශ්චර්ය දකිමින් ඔල්වරසන් නද දෙමින් සාදුනාද පවත්වමින් සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ ගයමින් මගේ දෙපස මහ ජනකායක් එකතු වුණා. සුමන මල්කරුට මේ සතුට අතරින් Tamanගේ බිරිඳ මතකයට ආවා. උදේ පාන්දරම අවදි වෙලා මල් ටික නෙලා ගන්න දෙවඟනක්ෂී Tamanට හයිය උනේ උදව් උනේ ඇයයි. ඇයගේ දෝතින් හදලා දුන්නු මේ මල් ටිකයි සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ විදිහට පූජා වුනේ. අනේ මේ දර්ශනීය ඇයටත් පෙන්නලා මේ පින ගැන මතක් කරලා දෙන්න ඕනේ කියලා ඉක්මනටම මේ සතුට අතරින් සුමන මල්කරුට හිතුණා. බුදුරැස් ධාරාවන් අතරට කිමිදෙන්න ආක්මෙන් බුදු සිරිපා වැඳ නමස්කාර කරලා අනතුරුව නැවතිලා ඉක්මනටම Tamange නිවහන බලා පිටමන් වුණා. හිස් මල් කූඩයත් අරගෙන වෙනදට වඩා කලින් Tamange ස්වාමි පුරුෂයනව දැකලා බොහොම විමතියෙන් අහනවා මොකද මේ අද වේලාසනම. ඒ වෙලාවේදී කිව්වා මට අතරමඟදී ලෝතරා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. එතෙන්දි මම මේ මල් ටික භාග්‍යතුන් වහන්සේට පිළිගන්නවා. ඒ වෙලාවේදී සොඳුර මෙන්න මේ වගේ පුදුම විදිහේ සිද්ධියක් වුණා. අපේ පිනට වගේ මෙන්න මේ වගේ ලස්සන මලින් කූටාගාරයක් සැකසුණා. ඒ දර්ශනය බලන්න රටවැස්ස සියලුම දෙනා එකතු වෙලා ඔය ඈතින් නැහෙන සාදුනාද හඬ ඇහෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පිරිවර කරගෙන මග දෙපසින් ඉදිරියට යන සද්දය. අනේ සතුටු වෙන්න අපි දෙදෙනාම උදේ පාන්දරම නෙලාගත්තේ මල් ටිකයි ඒ විදිහට භාග්‍යතුන් වහන්සේට පූජා කරගත්තේ. සතුට සතුට වෙන්න සතුට වෙන්න කියලා තමන්ගේ බිරිඳට කරපු පින්කම ගැන මතක් කර හිටියා. නමුත් පින්නතුණී මේ අවාසනාවකට කොහොම හරි ඒ වෙලාවේ ස්වාමි පුරුෂයා තමන්ගේ හිමියා කරපු ඒ පින්කම ගැන මනසින් හිතා සැනසෙන්න පුළුවන් මානසික වටපිටාවක් ඇයට තිබුණේ නැහැ. බොහොම කෝපාවිෂ්ඨ වෙලා බොහොම තදින් සැඩ පරිසු අහන වෙයි මතක්ුණේ නැද්ද මේ මල් ටික රජවාසලට ගෙන යන දේවල් කියලා. ඒ වෙලාවේදී ඔහු කියනවා නැහැ මට මතක් වුණා. ඒ වෙලාවේදී මම හිතුවේ රජතුමාට මේ ගෙන දීමින් ලැබෙන්නේ කහවණු වටක් විතරයි. එක දවසක් ගෙවා ගන්නෙත් බොහොම අපහසුයෙන් බව ඔබ දන්නවා. අපිට මෙහෙම දුකසේ බැල මෙහෙවර කම් කර කර යැපෙන්න ජීවත් වෙන්න වෙලා තියෙන සසර තින් මදි කමට. මම තීරණය කළා මහරජතුමා දෙන ඕනම දඬුවමක් විඳිනවා කියලා හිතලයි මගේ ජීවිතේ පූජා කරලයි මම මේ මල් ටික දෙවනුව සම්බුදුරජාණන් වහන්සේට පිළිගන්නේ. ඔබ කියෝ කාරණාව මගේ මතකයට ආවා. දිවි දීලා වුණත් එහෙම මල් පුදන්න සම්බුදුරජාණන් වහන්සේ සුදුසුයි. එනිසා මම මේ මල් ටික පූජා කරා සතුටු වෙන්න කියලා ඇයට කිව්වා. නමුත් පින්නතුනේ ඇය කොහොමවත් සනසවන්නට අර කරපු පින්කමේ කොටස් කාර්යයන් කරගන්නට එකතු කරගන්නට මේ පින්නතාට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ බොහෝම කෝපාවිෂ්ඨ වෙලා දරු පැටවුණුත් අරගෙන ඉක්මනටම රජවාසලට ගියා. මම මේ ඔබ කරපු දෙයට නම් සම්බන්ධ නැහැ. මමත් මේ දරු පැටවුණුත් අද ඔබෙන් අයින් වෙනවා. එහෙම කියලා රජවාසලට ගිහිල්ලා මහරජතුමා බැහැද කළා මේ සියලු කාරණාවන් ටික මහරජුවන්ට බිම්සර මහරජතුමාට මතක් කර හිටියා. බිම්බිසාර රජුරෝ කියලා කියන්නේ සෝහාන් ඵලයටපත් වුණු ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක්. එතුමා මේ කතාව අහලා පුදුම වුණා. Tamange ස්වාමියා කරපු පින්කම Taman කළ පිනක් හා සමානමයි. එහෙත් අහෝ මේ අන්ධ බුලඳ තැනැත්තිය මෙතෙන් හිත හදාගන්නට හැටිය. නමුත් මේ බව මහරජුරුව ඇඟෙව්වේ නැහැ. හොඳයි මම ඔබට කළ යුත්තේ දන්නවා. ඔබ යන්න කියලා ඇය පිටමන් කළේවා. අනතුරුව ටික වේලාවක් යනකොට බුදුරජාණන් වහන්සේ අඬබෙර පතුරවන ප්‍රධාන නගර වීථියේ පැත්තෙන් නගරයට ඇතුල් වෙන්න හදිගෙදර බලා ඉන්න පාටි වඩිනවා. මහා සාදුකාර නාදය හඬ උඩුමහල් තලාවේ ඉන්න මහරජතුමාට ඇහුණා. එතින් දෙත් හිතුවා අනේ මේ වගේ දවසක භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට පින්න පාත පූජා කරගන්න ලැබෙනවා නම් මොනතරම් ලාභයක්ද කියලා. රජතුමාගේ හිත දැනගෙනයි බුදුරජාණන් වහන්සේ රජගෙදර දිසාවටම පින්නපාත වැඩියේ. මහ රජතුමා මාලිකාවෙන් පහළට බැහැලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව ගෞරවයෙන් වැඳ නමස්කාර කරලා දෝතට අරගෙන රජගෙදරට වඩින් හැරෙවුම් කළා. බුදුරජාණන් වහන්සේ රාජාංගණයෙම පනවල දුන්නු මණ්ඩපයක මහ සංගරුවන සමග වැඩ හිටියා. පනවල දුන්නු තුන් ආසනේ වැඩ සිටිනකොටම අර හතර පැත්තෙන් දිශාවෙන් වටවෙලා තිබුණු මල් වියන් තිර ඔක්කොම හතර පැත්තට ඈත්ලා ගියා. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මහරජුරුව ඇතුළු ජනකාය පින්න පාත පූජ කළා. මේ මණ්ඩපේ ඉඳලාම දන් වළඳලා හමාර වුණාට පස්සේ දහම් දෙසලා ආයිමත් විහාරයට වැඩියා. බුදු ආසනෙන් සම්බුදුරජාණන් වහන්සේ නැගිටිනකොටම ආයිමත් අර මල් වියන් තිර ඔක්කොම පෙර විදිහටම එකතු වුණා. එතන පටන්ම මහා හඳින් මහ ජනකාය සාදුනාද දෙන්න පටන් ගත්තා. සාදුනාද පෙරහැරක් එක්කම බුදුරජාණන් වහන්සේ දා විහාරයට වැඩියා. මහරජතුමා ටික දුරක් බුදුරජාණන් වහන්සේ සමග ගොහින් නැවතිලා රජගෙදරට ඇවිල්ලා සුමන මල් කරු කැඳෙව්වා. කාරණාව විමසුවා. එතින්දි කිසිම බයක් ඇතිගැන්මක් ඇති නොකරගෙනම Tamanගේ ජීවිතයට ඕනෑම දුක් හන්දරාවක් පැමිණිච්චාවේ. තමන්ගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු බව සංඥාව මතකයට අරගෙන අපරමණ සතුටකින් තමයි එදා දවසේදී මහරජුරුවන් ඉදිරියේ වුණත් මෙතුමා හැසිරුනේ. රජතුමා අහනවායි මතක්ුණේ නැතිද මේ විදිහට මල් පූජා කළේ මොකද? මට මේ අනිවාර්යෙන්ම සම්පාදනය කළ යුතු මල් ටිකක් නේද මේ ඔබ අද ඒ කටයුත්ත අතපසු කළේ. එයි මේ විදිහට කළේ කියලා මහරජුරෝ සුමන මල් කරුගෙන් විමසුවාම සියලු කාරණාවන්ම රජුරවන්ට සැලකලා කහවණු වටකින් දවසේ යපෙන්නටවත් නොහැකි මා ඇතුළ බිරිඳත් දරු කැට වුණොත් මේ විදිහට බැලන හිවර කම් කරමින් දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන සසරපින් මදි කමට ඒ නිසා ඔබතුමා දෙන ඕනම දඬුවමක් විඳිනවා කියලා හිතලයි මල් ටික පූජා කළේ දේවයන් වහන්සේ වෙනුවෙන් ලැබෙන ඕනම දඬුවමක් මම බාර ගන්න සූදානම් කියලා Tamanගේ අදහස මහරජුරුවන් ඉදිරියේ බොහොම යටහත්ව පහත්ව සැලකර සිටියා. ඒ වෙලාවේ බිම්බිසාර මහරජතුමා බොහොම සතුටින් තමනුත් මේ කාරණාවේ දා සිදු වුණු ඒ දර්ශනීය දුටු බව පැහැදිලි කරමින් සුමන මල් කරු කරපු පිනත් අනුමෝදන් වෙලා තමන්ගේ සතුට පළ කරන්නට සීලම වස්තු වලින් අටබැගින් වූ සම්බට්ටක කියන පරිත්‍යාගය ඔහුට පිරිනැමුවා. සම්බට්ටක කියලා කියන්නේ හැම වස්තුවකින්ම අටබැගින් කරනු ලබන පරිත්‍යාගයක්. විශාල ගම්වර අටක්, සරුවාභරණයෙන් සරසුපු රාජකීය කන්‍යාවන් අට දෙනෙක් ඇත් ආභරණින් සරසන ලද ඇතුන් අට දෙනෙක් අස් ආභරණෙන් අලංකృత කරන ලද සයින්දවාස්පයන් අට දෙනෙක් මේ විදිහට ගව මහේෂාන් ආදී වශයෙන් හැම සතුන්ගෙන්වත් හැම වස්තුවකින්වත් අත බැගින් එකතු කරපු මහා වස්තු කන්දරාවකට හිමිකම් කියන භාග්‍යවන්තෙක් වුණා මේ සම්බන්ටක කියන පරිත්‍යාගයෙන් පිදුම් ලද්දෙක් වුණා එදා බිම්සර මහ රජුරුවන් අතින් එදා මේ ලද මහා වස්තු කන්දරාව දිලඳු ආසරණ විහිදුකු මේ පින්වතා හටේ ඉන්න ප්‍රධාන තෙලේ ධනවතෙක් බවට පෝසතෙක් බවට පත්වුණු ආරංචිය මුළු නුවර පුරාම මේ පැතිර ගියා එදා සැඳෑ යාමේ ධම්සභා මණ්ඩපයේදීත් භික්ෂූන් වහන්සේලා අතර කතා බහට ලක්ුණේ සුමන මල් කරු කරපු මල් පූජාවෙන් එදාම ලැබපු ආනිසංසය ගැනයි. එතින්දි බුදුරජාණන් වහන්සේ මේ සමීපයට වැඩම කරලා පනවල තිබුණු උතුම් බුද්ධ ආසනයේ වැඩ හිඳමින් කවරනම් විදිහක කතාවකද යෙදී සිටිය කියලා භික්ෂූන්ගෙන් බුද්ධ පුත්‍රයන් වහන්සේලාගෙන් විමසුවා. එතින්දි පින්නතුනි ස්වාමින් වහන්සේලා පිළිතුරු දෙනවා භාග්‍යතුන් වහන්සේ අපි මේ දෙතිස් කතාවල තිරච්ඡාන කතාවල නිරත වෙ සිටියා නොව අද අලියම් කාලෙදී පතාගිතයන් වහන්සේ වෙනුවෙන් මල් පූජාවක් කරපු සුමන මල් කරුට අද මේකේ ආනිසංස ලැබුණා. ස්වාමීනි අපි ඒ ආශ්චර්යය ගැන මේ කතා බහ කරමින් පසුෝනේ කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය ගැන මේ කතා කර කර හිටියේ කියලා ස්වාමීන් වහන්සේලා පිළිවදන් දුන්නා. ওই වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ බලයක් නිසා සුමන මල් කරුට මෙතරම් අනුසස් ලැබුණා නොවේ ඒ හැම දෙයකටම වඩා ඔහුගේ හිතේ ප්‍රසන්නතාවය තිබුණා. සාමාන්‍ය මල් පූජාවකුත් නෙවෙයි අවබෝධයෙන් කරපු ජීවිත පූජාවෙන් කරපු මල් පූජාවක් කියේ. ඔහුගේ සිතුවිල්ල තිබුණේ මෙන්න මේ අයුරෙනුයි. මහණෙනි යම් විදිහකින් ඔහුට මේ සිතුවිල්ල එනකොටම මේ පූජාව කළා නම් අද දවසේදී සම්බ සෝලස කියන පරිත්‍යාගය මොහුට ලබන්න තිබුණා. සබ්බසෝලස කියන්නේ හැම වස්තුවකින්ම 16 ගානේ ලැබෙන පරිත්‍යාග වස්තු කන්දරාවක්. නමුත් මම මේ මල් පූජාව කරගෙන බෑ මේ රජ්ජුරුවන්ට ගෙන යන මල් ටිකක් කියලා හිතේ පසුබැස්මක් ඇති වුණා. අන්න ඒ හිතේ ඇතිවෙච්ච හදිමදි කිරීම, ලතවීම, ආපස්සට හිත අර වගේ මසුරු මල සිතුවිලි වලින් හිත අපිරිසුදු වී යෑම හේතුවෙන් සම්පූර්ණයෙන්ම ලැබෙන්නට තිබුණු ආනිසංස කන්දරාව එලෙසම නොලබා ඉන් අඩක් ලබන්නට හේතු අන්න අර වගේ පසුතැවිල්ල හේතුවෙන් අදිමදි කරමින් ඒ පින්කමට යෙදීම නිසායි. එහෙම නොවෙන්නට මෙන්න මේ විදිහට මෙහි අනුසස් ලබන්නට තිබුණා. මහණෙනි යම් කිසි දෙයක් කරලා ආයිත් ඒ ගැන හිතනකොට හිතට ලතවිල්ලක් පසුතැවිල්ලක් ඇති නොවන දෙයක් වෙත්නම් අන්න ඒ වගේ ක්‍රියාවන්ම තමයි ජීවිතයක් විහිින් නැනවතෙක් විසින් කළ යුත්තේ කියලා. සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් අපි අර මුලින්ම ඉදිරිපත් කරපු මාතෘකා ගාථාව දේශනා කරන්න තියදුනා. ධම්මපද පාළියේ සඳහන් වෙන මේ ගාථාවෙන් බොහෝම වටිනා අර්ථයක් අපි හැමෝටම එතෙන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති මේ pāli ගාථාවේ ගැඹුණු අන්තර්ගතව පවතින අර්ථය මෙහෙමයි. යම් කත්වා නානුතප්පති යම් කිසි ක්‍රියාවක් කරලා ආයිත් ඒ ගැන හිතනකොට අනුතප්පනේ නොවේ නම් තප්පනේ වෙනවා කියලා කියන්නේ තැවීම හිතෙන ආපස්සට හැරිලා හිතලා බලනකොට පසුබෑමක් ලතවිල්ලක් තැවීමක් හිතට ඇති නොකරයි නම් යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති යම් ක්‍රියාවක් කරලා ඒක විපාක ලැබෙනකොට සුමනෝ සුමන සිතින් සතුටු සිතින් යුතුව විපාකං පටිසේවති විපාක වෘත්ති විඳින්නට පුළුවන්කම තියනවා නම් අන්න ඒ වගේ කර්ම තංච කම්මං කතං සාදු එවැනි කර්ම කිරීම යහපත පිණිස පවතිනවාය කියන සරල තේරුම තමයි ඒ ගාථාවෙන් කියවෙන්නේ. අකුසල කර්ම වලින් වැළකී යුතුයි කුසල කර්ම කළ යුතුයි කියන පාඩම. කාරණා දෙකකින්ම පිනක තියෙන ස්වභාවය මතු කළා. යමක් කොට පසු නොතැවේද. ඒක අක්‍රමයක්. අනික්‍රමය තමයි යමක විපාක ලැබෙනකොට සැනසille සැපසේ විඳින්නට පුළුවන්ද? සතුටු සිතින් විපාක විඳින්නට පුළුවන්ද? අන්න එවැනි කර්ම කරගන්නට කියලයි දේශනා කළේ. යම් ක්‍රියාවක් කරලා පසුතැවීමක් ඇති නොවෙනවා නම් ඒ කුසල කර්මමයි. යමකින් සැප විපාක ලැබෙනවා නම් ඒ කුසල කර්මමයි. මේ අවස්ථා දෙකකින්ම ක්‍රම දෙකකින්ම බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නට යෙදුනේ යහපත් දේ, හොඳ දේ, නිවැරදි දේ. අනුන්ටත්, තමන්ටත් වැඩදායක පිණිස පවතින දේ තමයි මෙතෙන්දී යහගුණ පිණිස පවතින දේ තමයි බුදුරජාණන් වහන්සේ අදහස් කරන් තියෙන්නේ. අන්න ඒ වගේ ක්‍රියාම නිරන්තරයෙන් කරගත යුතුයි කියලයි සම්බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කළේ. ඒ විදිහට දේශනා කරන්නට ප්‍රධාන හේතුවක් තියෙනවා. පින්නතුනි ලෝකේ පහසුවෙන් කරන්න පුළුවන් දේ තියෙනවා. නමුත් ඒ දේවල් වල විපාක ලැබෙනකොට ජීවිතයට හිතට ගතට පහසු නැහැ. අකුසල නරක දේ නපුරු දේ කරන්නට පහසුයි විපාක මිදෙනකොට පහසුවක් නැහැ. ඒ වගේ ස්වභාවය එහෙමයි. ඒ වගේම තමයි නරක දේ කළාම ආපස්සට හැරිලා ඒගෙන හිතනකොට කඳුළු පිරිස පිරිච්ච දැසකින් තමයි ඒගෙන සිහි කරන්ට වෙන්නේ. පින්තුනේ අපි යමක් කළාට පස්සේ ඒගෙන ආයිමත් පුනරාවර්ජනය කියෙදෙන්න දවසක් මොහොතක් අපට එනවා. එදාට අපට සැනසille අපේ යට ගියාව මතකයට ගන්නට ඒ ගැන හාරවුස්සල බලන්නට හැකියාවක් නැති වුණොතින් වේදනාවෙන් ලතවිවි දුකින් මිරිකි මිරිකි නම් අන්තිම කොන ගෙවන්නට සිද්ධ වෙන්නේ. ඒ ආපු ගමන් මග මොනතරම් සුන්දර වුණත් මොනතරම් සැපදායක වුණත් සතුටෙන් සැනසille ආවත් සැප සම්පත් මැද්දයාවත් එතනින් පස්සේ Tamanට ලැබෙන කඩීමේ මරණයත් එක්කම මේ ජීවිතයේ අවසානයත් සමගම ලැබෙන උදාවන කාලය එතරම් වාසනාවන්ත නැහැ. බොහොම දුක්ඛදායකයි. අනුන්ට දුක් දීලා ලෝකයාට අවඩ පිණිස පවතින දේ කරලා කටයුතු කරපු අයට ඒ විදිහට හොයාගෙන මිල මුදල් උපයන් සපයගෙන ජීවත් වුණු සජසත විඳගෙන කටයුතු කළත් එයාට මැරෙන මොහොතේදී සැනසෙන්නේ අවසන් හුස්ම පොද හෙලන්න පුළුවන් කමක් නැහැ. මේ කියන ධර්මතාවයෙන් මේ කියන දුර්භාග්‍යවන්ත වූ අවාසනාවන් තීරණමින් ගැලවිලා බේරිලා යමකට ඉන්න ඕන කරනවා නම් ජීවිතය දිහා ඈත බලන නුවණකින් කටයුතු කරන්න ඕන යම් යම් කායික ශක්තිය තියෙන කාලවලට වරදට පෙළඹිලා රූපයේ තියෙන කාලයට වරදට පෙළඹිලා කටේ හවි ශක්තිය තියෙන කාලේ, නිලතලවල බලයේ ශක්තිය තියෙන කාලේ, මිලමුදල් වල හැකි පුළුවන් කාලේ යම් යම් දේවල් නරකට නපුරට නොමගට පැටලිච්ච යොමු වෙච්ච දේවල් වලින් කාලය ගත කරන උදවියට අන්තිම කොනේදී අර කිසි දෙයකින් සැනසෙල්ලක් ඇතිවන්නේ නැහැ. ඒවා නපුරකට නොමගට පාවිච්චි කර ගැනීම හේතුවෙන් අනුන්ට දුන්නු ගින්දර වේදනාව Tamange හදවතින් බුරබුරා නැගෙන්න පටන් ගන්නවා. මේ தත්ත්වය ආරක්ෂා කරගෙන මේ අවාසනාවන්ත ඉරණමින් බේරිලා හැකිලා කටයුතු කරන්නට නම් ජීවිතයේ ඉදිරියක් දකින්නට ඕනේ. වර්ෂයක ආරම්භයක් සම්මත ක්‍රමයට පරිශේක ආරම්භයක් උදා වෙන්න තව දින කීපයක් ඉතුරුව තියෙන මේ කාලෙදී අපේ ජීවිත ගැන හිතන්න ඕනේ. පත්‍රික්ෂා කරන්නට ඕනේ. Tamanට ඒ උදා වෙන කාලය ගැන ඒ වර්ෂ ආපස්සට හැරිලා හිතලා ලත වෙන්න ඇති නොවන දේවල් වලට Taman යොමු වෙලා කටයුතු කරන්නට ඕන ඒ වගේම තමයි මේ වර්ෂයේ අවසානය කෙලෙස සනිටුහන් වුණාද කියලා බලලා තමන්ම තමන්ගේ ජීවිතේ කයින් සිදුවෙන දේවල් වචනින් සිදුවෙන වැරදි හිතින් නමුත් හිතන ඉරිසියා සහගත සිතුවිලි හිතට වේගවන්තව ඇතිවන ඡණ්ඩ බව, පරුස බව, තද පරුස බව ඇලීම බැඳීම නිසා ඇති කරගන්න යම් යම් අකුසල කර්ම මේ හැම දෙයකින්ම හැකුණු, බේරුණු, ආරක්ෂා වුණු හිතක් ඇතිව බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයට අරගෙන දුර්ලභ මනුෂ්‍ය ජීවිතය අරසාන්විතව ගෙවන්නට කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් වැඩ ගන්නට සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට තියෙන පුංචි පුංචි හරි දුර්ගුණයන් මම හදා ගන්නවා සකස ගන්නවා කියලා යම් අදිස්ථානයකටපත් වෙන්න කල්තියාම පෙර සූදානමක් හදා ගන්න ඕනේ. අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ කියන එක මතකයට ගන්න ඕන. එහෙම නොකළොත් එහෙම කවදා හරි දවසක මේ මරණය කියන දේ අපට අහවල් තැනදී මුණ ගැහෙන අත්දැකීමක් කියලා අපි කාටවත් ස්ථීරව කියන්න පුළුවන් කමක් නැහැනේ. කොතැනකදී මොන ක්‍රමයකින් මේ අත්දැකීම අපට ලැබෙයිද කියලා විශ්වාසයක් නැහැ. අවිනිශ්චිත ගමන් මගක මේ ඉරණම මුණ ගැහෙන තැන මොන විදිහකින් හෝ වේවා අසනීපයකින් වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් නොහිතපු වෙලාවක අනුතරක් නිසා වෙන්න පුළුවනි. ඒ කොතනක වුණත් මොන ක්‍රමයකින් මරණය සිද්ධ වුණත් තමන්ට මුළු ලෝකයෙන්ම ප්‍රියමනාප හැම කෙනෙකුගෙන්මත් තමන්ටයි කියලා තියෙන හැම දෙයකිනුත් කිසි ප්‍රශ්නයක් නැතුව හිත ගලව ගන්න පුළුවන් මානසික මට්ටමක් හිත තුල හදා ගන්න ඒ වගේ දෙයක් ඉදිරියේදී අපිට මුණ ගැහෙනවා කියන එක අමතක කරන්නේ නැතුව එය නිරන්තර මතකයට ගන්න පසුතැවිලි වෙන දේවල් කළුතින් තමන්ට පසුතැවෙන්න වෙනවා එනිසා මේ වගේ අදිස්ථානයක් ඇතුව කටයුතු කිරීමට අදිෂ්ඨාන කරගන්න නැනවතුන්ට පුළුවන්කම තියෙනවා ඒ අවාසනාවන්ත ඉරණමින් ගැලවිලා බේරිලා හැකිලා ලද මනුස්ස ජීවිතයෙන් බුදු සසුනින් ප්‍රයෝජනය තරගෙන ආයෙත් කවදාකවත් මේ ජාති ජරා දුක්ඛම් කටළු වලින් ගැවිසගත් වෙලීගත් දුක් සයුරේ දිගු කලක් වැඩි කලක් සැරිසරන්නේ නැතුව ඊටාම ඉක්මන් කෙටි කලකදීම භව කතරෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ යහමඟට සැනසුන් මඟට ජීවිතේ නතු කරන් කටයුතු කරපු උදවියටමයි එවැනි වාසනාවන්ත පිරිසක් වෙන්නට වෙර වීරිය දරන්න ඕන කියලා හැම කෙනෙක්ම අදිෂ්ඨානයක් නැති කරගෙන ඉදිරි ජීවිතය ගැන සැලසුම් කල්තියාම හදාගන්න මේ මේ කටයුතු කරනවයි කියලා භෞතික ලෝකයක් ගැන නෙවෙයි සංවිධානය වෙන්නට ඕන ආධ්‍යාත්මික පැත්තෙන් මේ මේ කාරණා ගැන හිතලා ඒ වෙනුවෙන් ජීවිතවල හැඩගැස්මක් හදාගන්න මේ සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සිව්පද ගාථාව උදව් කරගන්න අත්ලක් කරගන්න මඟ පෙන්වන මාර්ගෝපදේශකයාණන් වහන්සේ නමක් ලෙස ඒ සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ආදරෙන් ගෞරවයෙන් වැළඳගන්ට ඒ දේශනාවෙන් කියෝනේ පසුතැවිලි වෙන දේවල් හෝ විපාක දෙනකොට දුක් විපාක ඇති කරන දේවල් කරගන්නේ නැතුව ඒවයින් වැළකී සිටීම යහපත පිණිස පවතිනවා කියලයි මෙලෝ යහපතටත් පරලෝ යහපතටත් නිර්වාණය නැමැති ශාන්ත යහපතින් සැනසෙන්නත් ලැබෙන්නේ මෙවන් ක්‍රියාධර්ම වලට යොමු වෙච්ච කැප කරගත් ජීවිතවලටමයි අපේ පින්නත් ඔබ සෑම සියලු දෙනාටම මේ සම්බුදුරජාණන් වහන්සේ දෙසූ මේ කාරණා මතකයට අරගෙන අපි අපේ තියෙන දුරුගුණ අඩුපාඩු දුරවලතෙන් හොදාකාරව අඳුනගෙන ඒවා සකසාගෙන වරදින් දේරුණු යහපත් දේ කරන සදහැවත් පිරිසක් වෙලා දුක් කෙලවර කරගන්නට මේ සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව උදව් කරගනිත්වා කියන මතක් කිරීම කරන ගමන් සීල දෙනාටම ඒ සැනසුන් මාවතේ නිවන් මාවතේ දියුණුව මාවතේ ගමන් කරගන්නට අවශ්‍ය සීලෝම මාර්ග බාධක ජයගෙන දුක් හම් කටළු ජයගෙන ඒවාද Tamanගේ පාරමී ගමනට ශක්තියක්ම කරගෙන ඒවා හැමුවේ පසුබහින්නේ නැතුව ඒවා හැමුවේ දුක් වෙන්නේ නැතුව අටලෝ දහමින් අකම්පිත හිතක් බවට Tamanගේ හද මණ්ඩල සකසාගෙන සද්ධර්මයෙන් ප්‍රයෝජනයට ගත්ත වාසනාවන්ත උපාසක උපාසිකාවන් පිරිසක් සිවණ පිරිසක් බවට පත්ව සැනසුම් මාවතේ අතරක් නෑරම නිවන දක්වාම යා ගන්නට සියලු දෙනාටම සියලුම ශක්තිය සැලසේවායි කියා අපිත් කරුණාවෙන් මෛත්‍රියෙන් ආශිර්වාද කොට සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නම් සියලු දෙනාම එලෙස දායකත්වයේ දරුව හැම දෙනාටම පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වන සෑම සියලු දෙනාගේම ජීවිතවලට ධර්ම ශ්‍රවණය කළා වූ සෑම දෙනාටම අග්‍රගණයේ වූ ධර්ම දාන පින්කමක් ධර්ම ශ්‍රවණ පින්කමක් පින්කමක් පුණ්‍ය ආනුමෝදනා වීමේ පින්කමක් මේ සිදු කරගනු ලැබුවේ ඒ හැම සීල දානයන්ට වඩා අග්‍රම දාණයෙන් ඥාති හිතයි සීනට දෙමව්පියනට ගුරුවරුන්ට හිතවත් හැම සීල දෙනාටම දෙවියන් සහිත ලෝකයාට පුණ්‍ය ආනුමෝදනා කරගෙන හේතු කරගෙන ඔබ හැම දෙනාටම තින් අනුමෝදන් කලා වූ ඥාතින සීල දෙනාටම දායකත්වයේ දරුව හැමතෙම දෙවියන් සහිත ලෝකයාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගෙන සංසාර දුක් ගිනි නිවාගෙන අමා මහ නිවන් සුවේ සාක්ෂාත් කරගන්නටම ලැබෙත්වා කියලා සියලු දෙනාම සිත් පහන් කරගන්න. රැස් කරගත් පින දෙවියන්ට ලොවි ලෝතුරා සැප සම්පත් පිණිසම පවතිවා කියන අදහසින් පින් දෙමින් මේ පින්කම සමාන කරගනිමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු තං සදාති සාදු සාදු ධර්මානුශාසනාව පැවැතු දේශකයන්න් වහන්සේ බුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය සීනාසන වාසී ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද නාවිලගම අමිත දස්සන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ සාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිරෝගී සුවය චිරජීවන ලැබේවායි කියලා අපි සාදුකාරයක් පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. මෙම ධර්ම දේශනාවේ සංයුත තැටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතුරතුරු කැසට් අලෙවි අංශයෙන් විමසන්න